<laughs> නෑ ඒක තමයි දැන් <clears throat> අර අතන දැන් ඉස්සෙල්ලා කතා කළේ. ඒ ඒ ඒ මහානාම ශාක්‍යයා දැනලා නැහැනේ ඉතින් නේද? එහින්දා ඒව නිශ්චිත වශයෙන් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේත් පසු කාලීනව තමයි, يعني බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ ඒවා හෙලි මුල් කාලේදී ඒවා හෙලි නොකලේ කෙනෙක් ඒවා දැන ගැනීම හරහා තමන්ගේ ගමනට බාධාවක් වෙන්න පුළුවන් කියලා. මොකද එක්කෙනෙක් හිතනවානේ මේ ආ දැන් නම් මං ගොඩ. ඉතින් ඔය ඇති දැනට මේ ඇති ඊළඟ භවයේ ඉදිරිට කරන්න පුළුවන් කියලා බුදුහාඳුර එහෙම මේකක් කළා නැහැ. නිසා මුල් කාලවල මේ බොහෝ කියන්නේ මේ සූත්‍ර අරගෙන බැලුවත් මුල් කාලයේ දේශනා කරපු සූත්‍රවලදී මේ බොහෝ ස්වාමීන් වහන්සේලා අරහත්ත්වයේම තමයි ගිහිලා තියෙන්නේ. පස්සේ මජ්ක්‍ධිම නිකාය පැත්තට එනකොට එහෙම තමයි මේ අවස්ථා හතරකින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා දේශනා කරන්නේ. දැන් සුත්ත නිපාත ඒ වගේ ඊටාම මූලික අවධියේ තිබිච්ච මේ බුදු දේශනාවල තියෙන්නේ අර කෙලින්ම සම්පූර්ණ අරහත්ත්වය ගැනයි දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා මේ ඒ කියන්නේ එකතකින් හිතන්න පුළුවන් අපිට මෙහෙම ඒ කියන්නේ බුදුරජාන් වහන්සේව හම්බෙච්ච මුල් යුගයේ භික්ෂුන් වහන්සේලා නැත්නම් ඒ ආරයන් වහන්සේලා උපරිම මට්ටමින් ඒ දියුණු වෙච්ච පිරිසක්. ඒ අය ඉතින් කෙලින්ම අරහත්ත්වයට දක්වාම ගියා. නමුත් පසු කාලේ ඉතින් ඊළඟ ඊළඟ පිරිස් පවා එකතු වුණා. ඒ අය ඉතින් මේ මට්ටමින් අතර වෙලා තියෙනවා. අතරනා කියන්නේ ඉතින් මේ පස්සේ ඉතින් යනවා. නමුත් ඒ ඒ ජීවිතේදී අන්න ඒ අම්මා මට්ටමක හිතලා තියෙනවා. ඒ නිසා ඉතින් නමුත් ඉතින් ඒ අය වුණත් ඒ මට්ටම් වල ඉන්නවා කියන එක නිශ්චිත වශයෙන් දන්නේ නැතු වෙන්නත් පුළුවන්. ඔව්. ඊට වඩා ඉතින් හරි ලේසි මේ අපේ කරගෙන යන භවනාව දිකට කරගෙන යනවා නම් අපි මෙන්න මෙහෙමයි මම මම සෝවාන්‍ය අනාගාමී කියලා අර ලේබල් ගහගන්න යන්නේ නැතුව කරගෙන යන්නේ කොහේ දිගට කරගෙන යනවා නම් ලේසි. නැත්තම් වෙන්නේ අපි අර අරකක් අල්ලගෙන දැන් මම මෙහෙම මෙහෙම කියද්දි එතනත් වෙන්නේ අල්ලා ගැනීමක්. එතනත් එතනත් වෙන්නේ සක්කාය දිට්ඨිය. ඒ සිත් දැන් මේ සිතුවිල්ලක් පාසා දැන් කෙනෙක් හිතනවා මම සෝවාන්. එතන හිතලා බලන්න තියෙන්නේ මේ ඇයි එහෙම සිතුවිල්ලක් ආවේ? එතන තියෙන්නේ දිට්ඨියක්නේ. කෙනෙක්ව හදාගත්තා ඒ තැනත්තා ඒ ඒ පුජ්‍යලයන් සෝවාන් වෙලා. එතනත් මේ සිතුවිල්ල විනිවිද දකින්න පුළුවන් නම් මේ ඇවිල්ලා තියෙන සිතුවිල්ලක් මේක දිට්ඨිය මුල් කරගෙන ආපු සිතුවිල්ලක් කියලා යන්නත් අල්ලලා දානවා. ඒ වෙනුවට මේ ඒක ඔස්සේ අල්ලගෙන සෝවන් පුජ්‍යලයක් වශයෙන් පෙනී සිටිනවට වඩා ඒ සිතුවිලි ඇයි ආවේ? මේ ඇවිල්ලා තින්නේ මේ මොන සිතුවිල්ලක්ද? මේක මාන්නයකට ආපු සිතුවිල්ලක්ද? මේක මේ දිත්‍යයකට ආපු සිතුවිල්ලක්ද කියලා ඒ සිතුවිලි විනිවිද යන ගමනක් තියෙන්නේ. නැතුව හදා හදා යන ගමනක් මේ Tamanට එක එක දේවල් ආරෝපණය කරගෙන යන ගමනක් නෙමෙයි තියෙන්නේ.